හොඳයි එහෙනම් අපි එහෙනම් සාකච්ඡාව නවත්තමු. ශාමලි මහත්තයෙක් කලින් ප්‍රශ්නයක් ඇහුවා. තව තියෙනවා නම් ඊළඟ සතියේ අහන්න පුළුවන්. එහෙනම් අද දවසෙත් අපි සියලු දෙනා එකතු වෙලා පැය දෙකමාරක් විතර අදත් අපි ධර්ම දේශනා කළා සාකච්ඡා කළා. අද දවසෙත් විශාල පිරිසක් සම්බන්ධ වුණා. ඉතින් මේ සහ සම්බන්ධ වුණු ගෞරවනීය ස්වාමින් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා, විහි පින්වත් ඔබ හැම දෙනාටම මේ සිදු කරගත් සියලු කුසල් ප්‍රඥාව අවදි කරගෙන තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් දැකීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු